මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ඉරිදා සංග්‍රහය රස මිනින්නට කැමැති සුලවතුනි ඔබට ඇරයුම් කරනවා සතුට පිරුණු දවසක් පතමින් සෙනෙහසින් ආයුබෝවන් mahatma@gandhi.com වේදිකා නාට්‍යයක් මේ නාට්‍ය නිර්මාණය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් විතාන ගමගේ ඔහුගේ වේදිකා නාට්‍යයෙන් ගීතයක් උපුටා ගත්තා. ගීතය ගායනා කළේ පමල්ක මංජිත කරුණානායක ඒ වගේම තනුව සහ සංගීත නිර්මාණය මහාචාර්යතුමාගෙමයි ඔහු සංගීතඥයෙක් ඒ වගේම පරිවර්තකයෙක් මේ ගීතය අසන විට එය කලාවතී රාගය ආශ්‍රිත නිමැවුමක් බව සංගීතඥයාම පැවසුවා. නත්ති රාගෝ සමෝ අග්ගි රාගය හා සමාන ගින්නක් නැතයි කියන බුදුබණ පදයක් මට මතක් වුණා. අපි මේ තරුණ ගායකයාගේ හඬට සවන් දෙමු. පමල්ක මන්ජිත කරුණානායක එසේ කාර්යභාරය වනුයේ අප ඇතුළත ඇති ගූඪ හා විනිවිද දැකිය නොහැකි ගැඹුරෙහි ඇති සේයාරු අපට ගෙනහැර දැක්වීමයි. භක්තිමත් තැනැත්තාට දෙවොලක් හා කාමභෝගියාට ලතා මණ්ඩපයකුත් වන එහි අවිවේකී මිනිසාට ඉඩක් නැහැ. පද්මා ගුණසේකර පරිවර්තනය කළ රවීන්ද්‍රනාත් tagore තුමාගේ මතක සටහන් පොතෙන් තමයි ඒ මිහිරි මధుර අර්ථවත් අදහස තෝරගත්තේ මතක් වුණා මව් ගුණ ගීතයක් එය සංගීතවත් කළේ එම් හේමපාල පෙරේරා එතුමා ඉතා විශිෂ්ට බටනලා වාදකයෙක් සංගීතඥයෙක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේද උගන්වන ආචාර්යවරයෙක් මැන්ඩලින් গিitar ඕන වාද්‍ය භාණ්ඩයක් වයන්න පුළුවන් අතිදක්ෂේ ඒ හේමපාල පෙරේරා සංගීතකරුවාගේ තනුවට විශාරද සුජාතා අත්තනායක නිබඳු ගීතයක් ගායනා කළා අප කලකට පෙර ඇසුවා. Thank you. වෙනස් වන්න හැම විසඳුමකටම ඔවුන් සතුව ප්‍රශ්නයක් තිබෙනවා ඇල්බර්ට් අයින්ස්ටයින් නැමැති මහා විද්‍යාඥයා කියන්නේ එහෙමයි නැතිවාදම් බැරිවාදම් මේවා ගැන කියෝ කියෝ ඉන්න අයගෙන් ඉවත් වෙන්න කියලා. ඇයි හැම විසඳුමක් ඉදිරිපත් කරන විටම ඔවුන් එයට ප්‍රශ්න නගනවා ඒ කටයුත්ත කරගන්න බැරි වෙනවා ආචාර්ය අමරදේවයන් දශක ගණනාවක සිට ගුවන් විදුලියට විවිධ තේමා ඔස්සේ ගීත නිර්මාණය කළා සංගීතය නිර්මාණය කළා එතුමා ඉන්දියාවේ සංගීතය ඉගෙන ගත්තා ලක්නෝ නුවර බහත්කන්න විද්‍යාපීඨයෙන් සංගීත විද්‍යාපීඨයෙන් වයලීනය එතුමාගේ වාද්‍ය භාණ්ඩය උනේ ගායනය ඉතා මధుරයි මනෝහරයි රට වෙනුවෙන් දේශාභිමානය ජාත්‍යාලේ ජාතිවාසල්ය කරුණා ගුණය පතුරවන ජනයා පුබුදු කරන ආදර ගීත බුදු ගුණ දේව ගුණ විවිධ සාර ධර්ම සිරිත් විරිත් ඔස්සේ සමාජයක් පුබුදු කරන ගීත ගොන්න සිය දහස් ගණනක් අමරදේවයන් ගයා තිබෙනවා. අපින් එක් ගීතයක් තෝරගත්තා අද එනිදා සංග්‍රහයට. Thank you. දිනන සතර සංරාවකින් සත සිත ගත සැනසේවා අංග වෙත කුල් ගොවි කම් කරු බල ඇනියෙන් යුදික සැරසේවා යුදික සැරසේවා මිහිරිය නලලේ අංගන තිලකේ පල පල කළ සුළු නර විරු කැල යලි එළ බිම ඉපදේවා මුදු ගුණෙන් තුපුන් තන නැමි කුරුන් ලෙස රන්දිව දිලිහෙවා රන්දිව දිලිහෙවා මිහිලිය නලලේ අංජන තිලකේ ශ්‍රී ලංකා සරණින් පාලනා ජනතා දිනේ දිනේ ජනතා දිනේ දිනේ ජනතා දිනේ දිනේ ජනතා සියලු දේ නැති වී ගියේයි ඔබට හැඟීමක් දැනෙන්නේ නම් මතක තබා ගන්න ගස්වලට ඔවුන්ගේ පත්‍ර සෑම වසරකම නැති වී යන බව. මල් ගෙඩි උනත් එහෙම තමයි. එහෙත් ගස් උස්ව නැගී බලා සිටින්නේ එහි අලුත් ශාක පත්‍ර මෝරණ තුරුයි. ඒ සඳහා දවස එළඹෙනු නියතයි. එවිට ශාක පත්‍ර මල් ගෙඩි සෑදෙනු ඇත. අප මුහුණ දෙමින් සිටින ව්‍යසනයද එසේමයි. එය විසඳා ගනිමින් අනාගතය කරා අපට හොඳට පාත බන්නට පුළුවන්. අතුලසෝම සිරි දක්ෂ වෙලා තියෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු හැටියට කටයුතු කරද්දී ඉතා ගැඹුරු බර හඳක් එතුමා සතුව පැවතුනේ සංගීතඥයෙකුද වෙනවා ඒ වගේම ගුවන් විදුලියේ ගායකයෙක් අතුල සෝමසිරිගේ දියණියත් බෙරිඳත් පුතත් පුතා තබ්ලා වාදකී දියණිය සංගීත ගුරුවරියක් අනුලා විද්‍යාලේ ඒ වගේම බෙරිඳත් ගායිකාවක් මේ පසුබිම් තොරතුරු සමග මට මතක් වෙන්නේ අපි කුඩා කාලේ අහපු ගීත උඩා ගෙදර රංගෙතන දෝතට දිය බොයි වැනි ගීතයක් සුනිල් සරත් පෙරේරා මේ ගීපද රචකයා තමයි ඒ ගීතය රචනා කරලා තිබෙන්නේ. අපි ඉඩකඩ සලසා ගනිමු අතුල සෝමසිරිගේ මේ රසවත් ගීතයට සමන් යොමු කරන්නේ. රත්නා දූතට දිය බොයි රත්තරනින් ගිගිරි වලලු රන්දතු මනදේ ගන්දි පතව උද පන පන රන්දු දබෙරේ සුදට සුදී කුටි ඇවිත් වක් කඩ ළඟ දොයි දාගෙදර රංගෙත නාදුත තෙදිය බොයි රත්තරනින් විගිරි වලේ ලුරන් රතු මඬදී පලාගිරා නලා හඳතරුන් රසයිල්ලෝ නලාගිරා නලා හඳතරුන් දසෙල් ඇසේ මලින් මල සුදු දෙන මේ නැති සින්දු උදාගේ දෙර රංගෙත නාදු සෙතදිය බොයි රත්තරනින් දිගිරි වලලුරන් වසු හඳදී මම නැළුනේ සමන්දිරේ ගිරි මුදුනට යන සමනැළුනේ පාර කියන වද අපහත මුනි පාතඹේ දිය බුයි රත්තරනින් පිගිරි වලලුරන් අසු අඳරේ අතීතං නානසෝචාමි නප්ප ජප්පාමි නාගතං පච්චුප්පන්නේන යාපේමි තේන වන්නෝ පසීදති තේමේ ජාතකයේ එවැගේම මජ්ක්‍ධිම නිකායේ බද්දේකරත්ත සූත්‍රයේ මේ අදහස පවතිනවා අතීතයේ ජීවත් නොවෙමි අනාගතයේ සිහින පමණක් නොදකිමි වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙමි ඒ මේ ජාතකයේ කියන්නේ මේ මූණකට හැමේ වර්ණය ප්‍රභාස්වර වෙලා තිබුණේ ඒ නිසයි කියලා මේ මොහොතේ ජීවත් වීම අදට ඉතා වළංගුයි. නැත්තම් ව්‍යාකූල වෙනවා ජීවිතය. විශිෂ්ට ජනාධිපතිවරයෙකු වූ ඉන්දියාවේ සිටි ඉතාම දක්ෂ නායකයෙක් අබ්දුල් කලාම් මහත්මයා තමයි මේ විද්‍යාඥයෙක් මේ ජනාධිපති පදවිය හෙබ වූවා එතුමා තමයි එසේ කියන්නේ මේ අදහස හරි වැදගත් කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ වෙලාවේ අවශ්‍යයි. ඒ කියන්නේ බුදුන් වහන්සේ බොහෝ දේශනා කොට තිබෙනවා. සත්පුරුෂ භූමියට පැමිණීමේදී මිත්‍රයා මිත්‍යාගේ කාර්යභාරය පිළිබඳව මිතුරෙක් වගේ දෙවියන්ට කතා කරලා දෙවියන් මිතුරු කරගන්නා ඉන්දියාවේ මිනිසුන් භජන් ගීත ගායනවා. ඒ භජන් ගීත අතරින් අප භජන් ගීත තෝරගන්නා අපේ සැනසීම ආධ්‍යාත්මික සුවය පතාගෙන මේ එම භජන් ගීතයයි මායි මොහේ ගෞතම ප්‍රාණ පියාරේ ගෞතම කේ दिया दिया දේ ලෝක සම්මතයේ හොඳ හෝ නරක හෝ වේවා එය තමාගේත් ලෝකයේත් කවර හෝ යහපතක් සඳහා යොදා ගැනීමට උපයෝගී කර ගැනීමට පුද්ගලයෙකු දක්ෂ විය යුතුයි. එය හඳුන්වන්නේ ෂණ සම්පatti හැටියටයි. ෂණ සම්පatti ආචාර්ය කුකුල්පනේ සුදස්ස හිමියන්ගේ මේ විස්තර කිරීම වෛද්‍ය ලලිත් විජේසිංහ මහතා අපට පැහැදිලි කර දුන්නා. මේ අපේ එකෙක් මේ පිට එකෙක් යනුවෙන් සැලකීම පටු අදහස් ඇත්තවුන්ගේ සිරිතයි. උදාර අදහස් ඇත්තවුන්ට මුළු පොළොවම එක් පවුලක් හිතෝපදේශයේත් මේ අදහස එනවා අපි ගොඩවල් බෙදාගන්නේ නැතුව වාද ભેදයෙන් තොරව මිනිස්කම වෙනුවෙන් පරිසරය රැකගෙන සබාධම සුරකේගෙන සබාධම රැකගෙන නැගී සිටිමු රටක් ලෝකයක් දිනා ගන්නට ඔබට යහපත සුවසිත උදා වේවා. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ප්‍රනීත් අභය සුන්දර සංස්කරණය කොට නිෂ්පාදනය කළා ප්‍රයන්තනී තමගේ යහම්පත් ඉරිදා සංග්‍රහය අදත් ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අපේ සුන්දර